අත ධම්මං සරයාත නියානිකං සුදේශිතං <clears throat> නොචේ ධම්මං සරයාත නියානිකං සුදේශිතං අත සංඝං සරයාත පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං <clears throat> එවං බුද්ධං සරන්තානං ධම්මං සංඝං ච භික්ඛවෝ භයං වා ධම්මි තත්තං වා ලෝමහං සෝනේසති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන්ලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සීල බෞද්ධයනට ආරක්ෂාව හිතසූ පිණිස දේශනා කරන ලද දජංග සූත්‍රයේ ගාථා හතරක් මේ ප්‍රකාශ වුණේ. ඈත අතීතයේ ආදි කල්පයෙහි දිව්‍ය ලෝකයේ ඉපදී සිටියා තවතිසා භවනේ අසුර කියන දිව්‍ය කොටාසයක්. ඒ අත්තන් කියන්නේ දේවාසුර කියලා. තව പ്രേතාසුර කියලා කොට්ටාසයක් දුකෙන් ඉන්නවා. ඒ ඇත්ත නෙමෙයි. දේවාසුර තවතිසාවච දෙවියන් හා සමාන සම්පත් තියෙනවා. <clears throat> නමුත් ඒගොල්ලෝ දෙවියෝ නොවේ. ඔය අතරේ <clears throat> ජම්බුද්දීපේහි මච්චල කියන ගමේ මගමානෝගතුමා ඇතුළු 33 දෙනෙක් මහා පින්කම් රාශියක් කරගෙන දෙව්ලොව උපන්නා. මේ අභිනවයෙන් දෙව්ලොවට පැමිණි පිරිස පිළිගැනීම වශයෙන් සුරාපානයක් සෝදානම් කළ අසුරයෝ. ඒ මගමානුගතුමා මනුෂ්‍ය ලෝකයේ සිටිද්දීව සුරාපානය නොකළ කෙනෙක් දැවින් මේ පිළිගැනීමේ උත්සවය පිළිකුල් කරා. ඒ සුරාබඳුන් සියල්ලම අදිෂ්ඨාන බලයෙන් විනාශ කළා. එයින් මේ අසුරයෝ කිපුණා. හිතීමෙන් ඔවුනුන් අතර අරගලයක් ඇති වුණා. දේවාසුරයන්ට වඩා මේ සැබෑ දෙවියන්ගේ ආනුභාවයේ මහත් බැවින් අසිරෝ පෙරදුනා. පෙරදුනාට යැත්තන්ගේ පින නිසා කියලා තියෙන්නේ මහා මේරු පත්ලයේහි අසුර භවන කෞතිසා භවන හා සමානව පහළ වුණා. නමුත් මේ අසුරයන්ගේ නපුරුකම නිසා වාර කීපයක්ම සටනට ආවා. වාර තුනක්ම සටන් කළා. ඒ තුන් සත් තුන්වෙනි සටනෙන් සම්පූර්ණයෙන් අසරුව පෙරදුනා. නැවත අසුරයන්ගේ පැමිණීම වැළැක්වීම පිණිස තව දිසාභවනයේ සතර වාහල්කඩ ඉන්ද්‍ර ප්‍රතිමා පිහිටෙව්වා. ඒ කියන්නේ සජීවීව සද්දෝ රජතුමා ඉන්න හැටියට පේන්න සැලැස්සුවා. අදිෂ්ඨාන බලයෙන් ඔය සිද්ධිය සම්බන්ධව බුදුරජාණන් වහන්සේ දේශනා කළා එදා මේ දේවාසුර සංග්‍රාමයේට පළමුවෙන් ශක්දව රජතුමා තමන්ගේ පිරිසට අනුශාසනාවක් කළා මාරිශාකයන් නිදුකාණෙනි නිදුකාණෙනි ඔබ සමත මේ දේවාසුර සංග්‍රාමයේදී බයක් ඇති ගැනීමක් ආවොත් මගේ රතයේ කොඩිය දිස බලන්නේ මගේ රතියේ කොටේ දෙස බැලීමෙන් ඔබේ බය සන්ත්‍රාස සංසිඳෙනවා. යම් හේකින් මගේ රතේ කොඩිය දකින්න බැරි වුණා නම් ප්‍රජාපති දිවි රාජාගේ කොඩියක බලන්ද ප්‍රජාපති දිවි රාජාගේ කොඩිය දැකීමෙන් ඔබ සෑම දෙනාගේ දියත් ඇති ගැනීම සන්ත්‍රාස දුරු වෙනවා ඒ බැරි වුණා නම් වර්ණ දිවි රාජාගේ රතේ කොඩිය දිහා බලන්ද වර්ණ දිවි රාජාගේ රතේ කොඩිය බැලීමෙන් ඔබ සෑමගේ බය සංත්‍රාසය දුරු වෙනවා. ඒත් බැරි වුණා නම් ඊසාන දිව්‍ය රාජයාගේ රතේ කොඩිය දෙස බලන්න. සේ බැලීමෙන් ඔබ සෑම දෙනාගේ දියත් ඇති ගැනීම සංත්‍රාස සංසිඳනවා කියලා සක්දේව රජතුමා අනුශාසනා කළා තිබුණා. ඒ කාරණේ මාතෘකා කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඒ සක්දේව රජතුමාගේ කොඩිය දැකීමෙන් හෝ ප්‍රජාපති දිව්‍ය රාජයාගේ වරුණ දිව්‍ය රාජයාගේ ඊශාන දිව්‍ය රාජයාගේ කොඩිය දැකීමෙන් බය සන්ත්‍රාස නැති වෙන්නත් පුළුවන් නැති නොවෙන්නත් පුළුවන් හේතුව සක්දේව රජතුමා බීරු චම්මේ උත්‍රාසි ඒ කියන්නේ සක්දේව රජතුමා විතරාගී කෙනෙක් නෙමෙයි විත දෝෂී විත මොහි කෙනෙක් නෙමෙයි බය වෙන තැති ගන්න සුළු දුවන පයින් කෙනෙක් නිසා ඔහුගේ මේ විධානය අනුව බා සන්ත්‍රාස නැති වෙන්නත් පුළුවන් නැති නොවෙන්නත් පුළුවන්. මානිනි මම කියනවා මගේ ශ්‍රාවකයන්ට ආරණ්‍යකාරී රුක්ක මූලේකාරී විවේකස්ථානයේදී හරි කවර හෝ බයක් ඇති ගැනීමක් අන්තරාවක් සන්ත්‍රාසයක් එළඹ සිටියා නම් සතාගතයන් වහන්සේගේ ගුණස්කන්ධය සිහි කරන්න. ඉතිපිසෝ භගවාරහන් සම්මා සම්බුද්ධෝ ආදී නව මහා ගුණේ සිහිපත් කරන්නේ. මෙසේ සිහිපත් කිරීමේදී බය ඇති ගැනීම සන්ත්‍රාස සියල්ලම සංසිඳෙනවා. යම් මේකින් බුද්ධ ගුණ සිහි කරගන්න අමතක වුණා නම් ස්වාඛාතෝ භගවතා ධම්මෝ ආදී දහම් ගුණ පාඨය සිහි කරන්න. එසේ දහම් ගුණ සිහිපත් කරන්නා ඔබට බා සන්ත්‍රාස තැති ගැනීම සංසිඳෙනවා. මාන්නේ එසේත් නොහැකුවයි නම් සංඝ රත්නයේ ගුණ සිහි කරන්න සුපටිපන්නෝ භගවතෝ ශා วก සංඝෝ ආදී වශයෙන් එසේ සංඝ රත්නයේ ගුණ සිහි කිරීමේදී බය සන්ත්‍රාස තැති ගැනීම සංසිඳී යනවා. මක් නිසාද? තථාගතයන් වහන්සේ විතරාගී, විත දෝෂී, විත මොහි නික්ලේශ උත්තමිය. අභීරු කොතනකවත් බය වෙන්නේ නැහැ. අච්ඡම්බි තැති ගන්නෙන්නේ නැහැ. එවැගේම අපට අපලායි පැන යන කෙනෙක් නෙවෙයි. එනිසා මේ සරුවඥන් වහන්සේගේ ගුණස්කන්ධේ ධර්ම රත්නයේ ගුණස්කන්ධේ සංඝ රත්නයේ ගුණස්කන්ධය සිහි කරත්වා කියලා උපදෙස් දුන්නා. එතන මේ බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ නම් වශයෙන් තුනක් වුණාට සියල්ලම ඒකාබද්ධ ගුණ සම්භාරයක්. යම් තැනක බුද්ධ ගුණ නම් ධර්ම ගුණත් එතනම තියෙනවා, සංඝ ගුණත් එතනම තියෙනවා. යම් තැනක ධර්ම ගුණය නම් ප්‍රකාශ කරන්නේ බුදු ගුණයත් එතන තියෙනවා, දහම් ගුණයත් එතන තියෙනවා, සංඝ ගුණයත් එතන තියෙනවා. යම් වෙලාවක සංඝ රත්නයේ ගුණ සිහි කරනා නම් බුදු ගුණත්, දහම් ගුණත්, සංඝ ගුණත් සියල්ල මෙතන සම්පින්දනය වෙලා තියෙනවා. වෙන් කරන්න බැරි ගුණස්කන්ධ තුනක් තමයි මේ බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ. එක එක ගුණයක ප්‍රමාණය අනන්තයි. අහසේ අන්තයක් තේන නැතුව වගේ එක එක ගුණයක් පවා අනන්තයි. සීමා කරන්න පුළුවන් කමක් නැහැ. ඒ එක එක ගුණයක් පාසා හි ශක්තිය බලයේ පුදුමා යසීමිතයි. මිනිස්යන්ගෙන් අමනුෂ්‍යයන්ගෙන් රජුන්ගෙන් සරුන්ගෙන් සතුරන්ගෙන් ගින්නෙන් ජලයෙන් මොනම දෙයකින් හරි බයක් ඇති ගැනීමක් ආවා නම් ඒවා සියල්ල සංසිඳවා ගැනීමට මේ රත්නත්‍රයේ ගුණ සිහි කිරීම හේතු වෙනවා. ඒ සියල්ල සම්පෙන්දණය කොට ගාථා හතරකින් දේශනා කළා. අරඤ්ඤේ රුක්ඛ මූලේ වා ශුඤ්ඤාගාරේව භික්ඛවෝ අනුස්සරේත සම්බුද්ධං භයන්තුම් මාකනෝසියා. මානෙනි ආරණ්‍යකදී හරි වෘක්ෂ මූලයකදී හරි විවේක ස්ථානයකදී හරි කවරෝ තැනකදී බයක් ඇති ගැනීමක් රෝමෝද්ගමනයක් ආවා නම් සම්බුදුරජාණන් වහන්සේ ගුණ සිහි කරන්න. එසේ සිහි කරද්දී ඒ සියලු බය සංත්‍රාස රෝමෝද්ගමන සංසිඳෙනවා. නොචේ බුද්ධං සරේයාත ලෝකජෙට්ඨං නරාසබං අත ධම්මං සරේයාත නීයානිකං සුදේශිතං යම් එකෙන් බුද්ධ ගුණ සිහි කරගන්න අපහසු නම් නෛර්යානික වූ ස්වාක්ඛාතෝ සේ සද්ධර්මයේ ගුණ සිහිපත් කරන්න. නොචේ ධම්මං සරේයාත නීයානිකං සුදේශිතං අත සංඝං සරේයාත පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං. නෛර්යානික වූ ස්වාක්ඛාතෝ ධර්මයේ සිහි කරගන්න අපහසු නම් අනුත්තර පුණ්‍යක්ෂේත්‍ර වූ සංඝ රත්නයේ ගුණ සිහි කරගන්න. හේවං බුද්ධං සරන්තානං ධම්මං සංඝං ච භික්ඛවෝ මෙසේ බුද්ධ රත්නය, ධර්ම රත්නය, සංඝ රත්නය සිහි කරන්නා ඔබ සැමට භයං වා චම්මිතත්තං වා ලෝමහංසෝ නේසති. භයක් හෝ තැති ගැනීමක් හෝ රෝමෝත් ගමනයක් හෝ වන්නේම නැත. මේක සරුවක්යන් වහන්සේගේ සහතිකයක්. මේ සහතිකේ හොඳින් අපට කාට කාටත් දැක ගන්න පුළුවන් මේ මෑත කාලයේ සිද්ධ වූ විපත්‍ය අවස්ථාවලදී. පසුගිය දවසක හරියට උඳුවක් පොයේ දවසේදී ගල්දුව ආරණ්‍ය සේනාසනෙන් අපි පස් නමක් පිටත්ව ගියේ පුහුල්ලාස්ලි පුහුල්ලාල්ලේ ශ්‍රී රෝහණ යෝගාශ්‍රමයේහි උදේවසනේ තියෙන වැඩ කටයුතු නිමවා කතරගම පිරිවැර විශේෂ පින්කමට සහභාගී වී නිමල ආරණ්‍ය බලා වඩින්දයි. ඒ යන ගමනේදී කොග්ගල ත්‍රිපිටක ධර්මායතනයේ පස් නමක් ගැනීමට අවශ්‍ය තිබුණා. ඒ පිරිසත් නංගාගෙන අපි කොග්ගල, අහංගම, වැලිගම, මිරිස මේවා පහු කරගෙන යනවා. එවන අවස්ථාවේදී කිසියම් හෝඩුවාවක් නැතුව එමිරිස් කෙළවර ආර්ය උඩුවිලේ කියන හරියේදී පාලමේ අතින් දැඩි වේගයෙන් වතුර ධාරාවක් ගොඩට යන අපි දැක්කා. නමුත් පාරෙන් අඩි 5ක් 6ක් 7ක් වාගේ පහතයි. තවත් බඹ 15ක් 20ක් ඉදිරියට යනකොට ඈත පේනවා විශාල ජල ධාරාවල් අහසින් එනවා වගේ. පාරේ තියෙන වාහන යට කරගෙන යනවා, තල්ලු කරගෙන යනවා, ගස් කොළන් කඩාගෙන යනවා. මහා ഘോഷාවක් සහිත වේදවා. ඉතින් අපට ඉදිරියට යන්න බැරි නිසා අපි හැරෙමු කියලා කතා කළා නමුත් හැරෙන්න ඉස්සර ජලයේ පැමිණියා. ඒ පැමිණෙන වෙලාවේ මම පටන් ගත්ත සබ්බපාපසගතා කිසි භයක් ඇති වුණේ නැහැ. හේදුරුට වාහනේ හරවා ගන්න බැරි වුණා. ජලයේ එන්නේ එන්නේ වාහනේ ඉලිප්පුණා. වාහනේ දැන් රුවක් වාගේ පැද්ද වේදවා. දානමයි ස්වාමින් වහන්සේලා ඉතින් මම අනිත් පැයටත් කිව්වා ගාථා කියන්න ගාථා කියන්නේ. එසේ නමුත් ඒ වෙලාවේ හැටියට කවුරුත් බොහොම කලබල බව පෙනී ගියා. මනා සිහියෙන් මම ඉතිපිසෝ ගාථාව ශබ්ද නගා කිව්වා. ශබ්ද නගා කියන අතර ওই වෙලාවෙත් රැගක් ඇවිල්ලා අපේ වාහනේ තල්ලු කරගෙන පාරෙන් පිටතම ගියා. එසේ නමුත් බියක් ඇති ගැනීමක් සන්ත්‍රාසයක් ආවේ නැහැ. එකවරට අපි කියා හිටියා මේ බුදු ගුණ බලයෙන් අනිමේ කළා දෙවියෝ මේ සිල්ලුතුන් දෙවෙනි විපත්තිය බලා වහාම ජලපාර ආපසට ගනිත්වා ගනිත්වා කියලා දැඩිසේ අනක් කරා. ඒ කරන කොටක පාරටම ලස්සක් පායව වගේක පාටම නැවතුණා. ඒ නැවතිච්ච එකයි කොයි වෙලාවකවත් අපි හවස 3 4 වෙනකන් ඒ ප්‍රදේශීය ආවේ නැහැ. ඉතින් මේ සඳහන් කරන්නේ දුනේ කිසිම බියක් ඇති ගැනීමක් සෙත්චිත සංతాපයක් කලබලයක් ඇති නොවුනේ මොන හාස්‍යකමක්ද බුදුගුණ තියෙන මේ ආනුභාව සම්පත්තියයි එනිසා අපි කරුණාවෙන් ආරාධනා කරන මොනම වේලාවකදීවත් රජුන්ගෙන් සොරුන්ගෙන් සතුරන්ගෙන් ගින්නෙන් ජලෙන් මොනම දෙයකින් අර විපතක් මුහුණ පාන්න සිදු වුණා නම් කිසිම බයක් ඇති ගැනීමක් හිතට නොගෙන බුදු ගුණම සිහි කරන්න, දහම් ගුණ, සංඝ ගුණ සිහි කරන්න, ඒකාන්තයෙන් ඒ වෙලාවේ පිහිටක් ලැබෙනවා ලැබෙනවාමයි. ඒ වෙලාවේ අපේ වාහනේ සාය කරල්ලක් ආවනම් අනිත් අතට පෙරලෙනවා. එක පැත්තකින් අර ගලාගෙන යන විශාල ධාරාවක් ඇත්තා වූ පාලමෙන් පිට වෙන වතුර මේ වතුර දියඹ අනිත් පැත්තෙන් හැරිච්ච ඇලක් වාගේ පැත්ත. ওই දෙක මැද්දේ කුඩා මේ පස් ගැටයක් තියෙනවා පස් එතෙන් ඇවිලා මේ වාහනේ රැඳිලා අපිට කිසියම් ඉපතක් නැතුව අපිට සුවසේ බෑ ගන්න පුළුවන් වුණා. ඉතින් මේ ආශ්චර්ය සිද්ධිය අපට පමණක් නෙමේ තවත් බොහෝ දෙනාට ඔය වගේ සිදුවීම් වෙලා ඇති. ඒ අතරින් අතීතයේ කර්ම විපාක උස්සන්න අයට සමාත අකුසල් උස්සන්න අයට එසේ අවස්ථාවක් නොලැබෙන්නට ඇති. එසේ නමුත් අද කාලයේ මේ වර්ෂයක් ගෙවී තවත් වර්ෂයක් උදාපත් වෙන මේ මොහොතේදී අපි ප්‍රාර්ථනා කරමු මේ ජීවිතේ පුරා රැස් කරගන්න දාන සීල භාවනාදී කුසල ධර්මයන්ගේ ශක්තිය අහස පුරා වැඩෙන ලෝකපාලක දිව්‍ය මණ්ඩලයේ අනුමෝදන්ව ඉදිරියට මේ ශ්‍රී ලංකාවටවත් වෙනත් රටකටවත් මේ වාගේ ජල භීතියක් ගලයෙන් වෙන උපද්ද්‍රවයක්, ගින්නෙන් වෙන උපද්ද්‍රවයක්, වර්ෂාවෙන් වෙන උපද්ද්‍රවයක්, රජසොර සතුරු ආදී උපද්ද්‍රවයක් නොමැතිව නිර්පද්‍රූතෝ තම තමාට දෙලව දූණේ කටයුතු සපුරා ගැනීමට ਸਰවාකාරයෙන් රත්නත්‍රය අනුභවයෙන් ආරක්ෂාව සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දැන් අද මේ දහසක් බුදුන් බුදුන උතුම් උදෑසනේ සංඝ රත්නය උදෙසා ආවාස පූජා කිරීමෙන් ඊ රාත්‍රියේ පහසුකම් සැලැස්සුව අතර උණුපැන් සිසිල්පැන් බෙහෙත් ඖෂධීය දාන වස්තු සම්පාදනය කරගෙන උදෑසන බුද්ධ පූජා පැවැත්වුවා. ඉන් අනතුරුව මේ එක නමක් වුණත් අනන්ත ගුණ ඇති සංඝ රත්නයට අපේ උපස්ථාන වේවා කියන ගෞරවයෙන් මේ දාන වස්තු පිළිගන්වා වැළඳෙව්වා වත් පිළිවෙත් පැවැත්වුවා පිරිකර භාණ්ඩත් නොයෙක් ಜಾති පූජා කරගන්න යෙදුණ ඇමරිකාවෙන් ප්‍රවයන් ලද මේ පරිත්‍යාග කරන්න යෙදුණ එතකොට මෙතෙකින් අප විසින් සීලයක පිහිටා බණපදයකට සවන් දීමින් රැස්පත් කරගන්නා ලද සෝමනස සාගත ඥාන සංප්‍රයුක්ත අසංකානික කුසල චිත්තයාගේ ආනුභාවයෙන් අපේ චිත්ත සංතාන තුල ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩේවා සතිපට්ඨාන හතර වැඩේවා සතර සම්‍යක් ප්‍රදාන වීර්ය වැඩේවා ඊදිපා ධර්ම වැඩේවා බල ධර්ම වැඩේවා බොජ්ජංග ධර්ම වැඩේවා පාරමී ධර්ම වැඩේවා ඒ ධර්ම ශක්තියෙන් අදාපි මේ සැනසෙන බුදු සසුන නොනැසී නොපිරී අවුරුදු 5000කට වැඩි කාලයක් ශ්‍රී ලංකා දීප ධර්ණී තලයේ නිර්මලව පවතිනවා සිල්වත් ගුණවත් නැනවත් සංඝ පිටුරුන් වහන්සේලා ප්‍රධාන බුද්ධ පුත්‍ර සංඝ රත්නයේට බුදු සසුන ආරක්ෂා කරමින් සදාම්මා ලෝකේ ලොවට බෙදා දීම සඳහා අපේ මේ කුසලයේ ද ආශිර්වාද පූජාවක් වේවා නමින් අභාව ප්‍රාප්ත මෞපිය ගුරුවර බන්දු මිත්‍රාදීන්ටත් විශේෂයෙන් මේ පින්කම් වල පෙරමුණගෙන සිටින පින්වත් යජ්‍ය ආරණ්‍ය මහත්මයා ප්‍රදාන ඒ සහෝදර සහෝදරී පිරිස වෙනුවෙන් අභාව ප්‍රාප්ත පියාණන් වහන්සේ වෙත යජ්‍ය ධර්මදාස මෙතිතුමා නන්දත් එම චන්ද්‍රාරත්න මෙතිනේ ප්‍රධාන සහෝදර සහෝදරියන් වෙනුවෙන් අභාව ප්‍රාප්ත ජේජී ප්‍රේමදාස මෙතිතුමාණන්ටත් එස්.එම්. හේමා ප්‍රේමදාස මාතාවටත් චිත්‍රා කොස්වත් මහත්මිය අමිතා සෙන්රත් මහත්මිය එවාගේම ජයන්ත කොස්වත් මහත්මිය ආදී පවුලේ මියගේ සමටත් සහභාගී වූ සෑම දෙනාගේ මිය පරලෝකයේ සියලු ඥාතීන්වත් එවාගේම තිසාල් පෙරේරා කුඩා දරුවාටත් මේ කුසල සම්භාරයක් වේවා මෙපින් බැලින් ඒ සෑම භවයක් පාසා සුගති සම්පත්න සිද්ධ වී සුවසේ දානාදී පාරමී ගුණ සපුරා ආරි සත්‍ය අවබෝධයෙන් සාන්ත අමා මහ නිවන් සුව ලබත්වා කියා කරුණාවෙන් පින් පමුණුවමු ශාසනාරක්ෂක ලෝකපාලක ආත්මාරක්ෂක ඉෂ්ඨ දේවතා මණ්ඩලේ සාදරයෙන් සමාදරයෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් චිත්ත ප්‍රසාදයෙන් මෙපින් අනුමෝදන් වෙත්වා දිව්‍යමය ආයු වර්ණ සැප බල ඓශ්වර්යයෙන් වැඩි දියුණු වෙත්වා ගෞතම සම්බුද්ධ ශාසනයට ශ්‍රී ලංකාද්වීපයට බෞද්ධ ජනතාවට මේ නිවසට මේ භූමියට මේ රැස්ව සිටින සෑම දිනාටම දේව ආරක්ෂාව සලසා දෙත්වා සතු බෝධි වලින් සාන්ත නිවන් සුව අත් වේවා කියා මෛත්‍රියෙන් පින් පමුණුවමු හිතවත්ම දාත්තහිතවත් සෑම සත්‍යයන්වත් මේ කුළඹ අගනුවර වැසියන්ටත් අවසගම නගර ලංකාව දඹදිව උතල මේ සක්වල සීළු සක්වල දස දිසා වාසී සමස්ත ලෝක සත්‍යයට මේ පින ලැබේවා සීළු සත්‍යෝ නිදුක් වේත්වා නිරෝග වේත්වා සුවපත් වේත්වා තෙරුවන් සරණ යෙත්වා නිවන් මඟ ගමන් කෙරෙත්වා චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා කියලා මෛත්‍රියෙන් පින් පමුණුවමු තුන්සිත පාදවාගෙන බුදුසසුනේ චිරජීවනයේ පතිමි සංගරෝණට ආයු වර්ණ සැප බල ප්‍රඥා පිරිනමමින් ආශිර්වාද පෙරටුව සිදු කරගත් මේ උතුම් කුසලානිසංස බලෙන් බුද්ධ ආදී රත්නත්‍ය අනුභව බලෙන් දිව්‍ය රාජ මණ්ඩලයේ රැකවරණින් හා කල්යාණ මිත්‍රයන්ගේ දාසිර්වාද බලෙන් පින්වත් එච්.ආර්. රත්න මහත්මයාණන් ප්‍රදාන මේ මහත්තුරු සෑම දෙනාටත් චන්ද්‍රාර රත්න මැතිණියේ ප්‍රධාන මේ මහත් මව උරුදු දරු ඥාති මිත්‍ර හැම දෙනාටම සහයෝගය දුන්න සේවක සේවිකාදීන්ටත් මෙලෝ වශයෙන් ඇති අසනීපකම් අපල උපද්‍රව අතුරු අන්තරා නවග්‍රහ දෝෂ සතුරු කරදර මාර්ග බාධක සියල්ල හිරුදුටු අඳුරුසේ විහිත විද්වාසනේ වේවා තබන තබන පියවරක් ගානේ රත්නත්‍රයේ සූවිසි මහා ගුණේ අසීමිත ආරක්ෂා නිරතුරුව පිහිට වේවා රාජසොල සතුරු ගිනි ජල වාසි විසාවියා උදාද විපත්ති වලකේවා කාචිත පීඩාදයක් නොවේ කායික මානසික සනසිල්ලේ දෙලව දුණුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා ගුණයෙන් නුවණින් ධනයෙන් දාන්නේ යසසෙන් ඓශ්වර්යයෙන් ආයුෂෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් පෙරපසම වර්ණ සඳක් මෙන් දිනෙන් දින දියුණු වේවා සම්්‍යක් ප්‍රාර්ථනා සියල්ල පූර්ණ චන්ද්‍රාසේ සමෘද්ධිමත් වේවා හිංසත් අත්වර්ෂාධික කාලයක් අතරක් නැර බුදු සසුනේ පාරමී පුරා ගැනීමට තෙරුවන් පිහිටෙන් ආරක්ෂාව ලැබේවා. අද ජන්මදිනයේ සිහිපත් කරමින් මේ උතුම් උදෑසන පැමිණ සහභාගී වන පින්වත් සිල්වියා ගුණතිලක මෑණියන්ටත් නිරෝගී සුවයෙන් යුතුවතා බොහෝ ධර්ම දානයන් සිද්ධ කරමින් පාරමී පුරා ගන්න රත්නත්‍රා ආශිර්වාදයෙන් දීර්ඝාස වේවා. අද ජන්මදිනයේ සිහිපත් කරන වෛද්‍ය විශේෂඥ රෝහණාත්තුට දොස්තර මෙතුමා නන්දත් මේ කුසල් බෙලින් නිරෝගී සුවය වින්සත් සත වර්ෂ කාලෙම දීර්ඝාසත් වේවා කියලා අපි මෛත්‍රී කරන අතර සෑම දිනාට සසල වසන අතුරු භවයක් පාසා ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබේවා සිල්වත් ගුණවත් නැනවත් බෝසත්්‍යමෝපියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑද හිතමිතුරන් සේවක සේවිකාවන් කැටුව සුවසේ පාරමී ගුණ සපුරා දුක්ඛ සමුදය නිරෝධේ මග්ගේ චතුරාරි සත්‍ය අවබෝධයෙන් බුදු ප්‍රසේ බුදු මහරහතුන් වහන්සේ නිමි සනසේ පැමිණ වදාළ අජරාමර ශාන්ත ප්‍රණීත ලෝකෝත්තර අග්‍රාමා මහ නිවන් සෝපිනිසෝ මේ කුසල සම්භාරය හේතු වේවා වාසනාව වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු. ඉදං ඕ ඥාතිනම් හෝති. එත්තාවතාචෝ ඉමිනා පුඤ්ඤ කම්මේන සමාධි සති පාරමිතා විඥාන මුඤ්ඤකම්මේ නමාමේ පාරමහා ඉදං මේ පුඤ්ඤ කම්මං ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යාමං සම්බේතියෝ විවජ්ජන්තු සම්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භවේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්칸තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්칸තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වණ්ඩන්ති ආයුවන් සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සංඝ සම්පatti මේවච අතෝ නිම්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු සුඛති සාදු සාදු සාදු අනුමෝදිතම් කමාමි කමිතම්බ සෝපත්තේ නිදුක්ඛේ නිරෝධී